ධම්මාරාමෝ හෝති සද්ධාවන්ත කාරුණික පින්වතුනි පින්වතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්න උදුනේ ඉතාම වටිනා කාලෝචිත දේශනාවක් මේ සූත්‍ර දේශනාවේ නම තමයි බද්දේක මරණ සූත්‍රය. බද්ද කියලා කියන්නේ සුඳුරු. මරණය කියලා කියන්නේ සුඳුරු මරණය පිළිබඳව සන්තෝෂයෙන් මරණ ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනා. එහෙමනම් මේ දේශනාව අපි හැම දිනාටම 100ට 100ක්ම ප්‍රයෝජනවත්. ඇයි 100ට 100ක්ම කියලා කියන්නේ? අපි හැමෝම මරණයටපත් වෙනවා. එහෙමනම් මරණයටපත් වෙන අපට සතුටින් මැරෙන්න මේ දේශනාව අපේ ජීවිතයට ගලපගත්තොත් ඒකාන්තයෙන්ම අවස්ථාව සැලසෙනවා. පින්නතුනි මේ මරණය ගැන කල්පනා කළ බැලුවොත් අපි හැම දිනාම සක්සුඩක් වගේ දන්නවා අපේ කාන්ත මරණයටපත් වෙනවා කියන එක. අපේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරණ අවදී එක් අවස්ථාවක උපදුනා අරක කියන ශාස්ත්‍රවරයෙක් වෙලා. තාපසෙක් එයාගේ නම අරක. මේ අරක ශාස්ත්‍රවරයා මෙයාට අනුගාමිකව හිටිය සිය ගණනක්. ඉතින් මේ අනුගාමිකයන්ට උදේ වඳින්න ගියාම මේ ශාස්ත්‍රවරයාගේ උපදේශය තමයි ජීවිතය කියලා කියන්නේ හරියට තනාව පිළිවිදක් වගේ. හවසට වඳින්න ගියාම ඕකමයි කියන්නේ. ජීවිතය කියලා කියන්නේ තනාව පිළිවිදක් වගේ. මේ අනුශාසනාවට වැඩි කිසිම අනුශාසනාවක් මේ ප්‍රාප්තවර කරන්නේ මේ අනුශාසනාව අහලා මේ ගෝලෝ පංචඅභිත්තා අක්ක සමාපatti උපදවලා තියෙනවා. සුන්හන්සේම තමයි බෝධි සම්භාර පුරා ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු පහළ වුණේ. උන්වහන්සේ දවසක් ආනන්ද මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද මම ඒ කාලේ අරක කියලා ශාස්ත්‍රවේදෙක් කියලා හිටියා. මං හැමදාම මගේ ගෝලයන්ට කරන අනුශාසනාව තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිළිඳක් ලැබේ කියලා. හැබැයි ආනන්දයේ විශේෂත්වයක් තිබුණා. එදා මම මේ අනුශාසනාව කළේ මිනිසුන්ට ආවිෂ අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. මේ ජීවිතය කියලා කියන්නේ තනාග පිළිබිඳක් කියලා ඒ තාපසතුම අනුශාසනා කරලා තියෙන මිනිස්යන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारण ඉදාට වඩා අදට මේ දේශනාව ඉතාම වැදගත්. අද මිනිස්සුන්ට අවුරුදු 100ක්වත් ආයුෂ නැහැ. එහෙමනම් පින්නතුනි මේ අනුශාසනාව කොච්චර කෙරුණත් මේ පුතග්ජන ලෝකයා ජීවත් වෙන්න අමරණීය ලීලාවක්. ඒක තමයි මේ පුතග්ජන කම ඇති. බුදුරජාණන් වහන්සේ අපේ අප්‍රමාදයේ පිණිස පුදුම ගණනය කිරීමක් කරනවා. උන්වහන්සේම දේශනා කරන මහණෙනි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් එයාට ලැබෙන්නේ ඍතු 300යි. වර්ෂයකට ඍතු තුනක් තියෙනවානේ. හේමන්ත, ගිම්හාන, වර්ෂාන. එතකොට අවුරුදු 100ක් හිටියොත් ඍතු 300ක් හම්බ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙන මාස 1200යි. පින්නතුනි බලන්න දැන් අද අපිට අවුරුදු 100ක් ඉන්න බෑනේ. අවුරුදු 100ක් හිටියත් ලැබෙන්නේ මාස 1000 නැත්නම් 1200යි. දැන් බලන්න මාස යන වේගය හොයන්න පුළුවන්. දැන් හිතන්න මේ 2015 වර්ෂයේ අපිට මේ අදවිය වගේනේ. දැන් 2018 ඉවරයි. ඉතින් මේ කාලය තුළ මාස 48ක් ගිහිල්ලා නේද? මාස 48ක් ගිහිල්ලා. දැන් මේ මාස ඉවර වෙනවා. දැන් දෙසැම්බර් මාසෙ ඉවර වෙනවා. ඊළඟට පින්නතුනේ ජනවාරි ලබන මාස යන වේදි හොයන්නත් බෑ. ඒ මොන විදිහට ජීවත් වුණත් ඇත්තටම අපිට ජීවත් වෙන්න තියෙන මාස 700ක් 800ක් එනම් 1000ක් කියන්නේ. ඒක බලන්න බුදුරජාණන් වහන්සේ අපේ අප්‍රමාදයේ පිංස කියන මහණෙනි මාස 1000යි. දිනගත්තු කීයද? දින ඕනනම් 3000ක් විතර තියෙනවා. උපරිම. එතකොට බලන්න පින්නතුනේ ජීවිතය කියලා කියන්නේ අර දැල්වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල්වෙනවා කියලා කියන්නේ ඒකේ අභාවයට යන එක නෙමෙයිද? ඒ වගේ තමයි අපි දවස ගාන ජීවත් වෙනවා කියලා කියන්නේ අපි අභාවය කරා යන එක. දැන් බලන්න දැන් මේ ධර්ම දේශනාවට වාඩි වෙච්ච නාරුඹලා දැන් කාලයක් ධානය පොඩි මේ කාලේ අපි හැම දිනාම මරණයට කිට්ටු කරපු එකම සිද්ධ වෙනවා. එහෙමනම් මෙන්න මේක අපි හොඳට හිතේ තියාගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මිනිස්සුන්ගේ ප්‍රධාන දෙයක් තමයි මේ කෑම. ප්‍රධාන මේරු දෙකක් කෑව. බත්ේ දෙකක් කෑව. බත්ේ නැත්තම් දහක් විතර තමයි කන්නේ. එතකොට බලන්න ඒ කෙනෙක් අපුංචි කාලේ කන්නේ නැහැ. වයසට ගියාම කන්නත් බෑ. ලෙඩ වුණාම කන්නත් බෑ. ඕනම කෙනෙකුට කෑම නැතුව නොකන අවස්ථා තියෙනවා ඉතින්. ඊළඟට තුව තරහමරහ වෙලා කන්න ප්‍රවස්ථාවක් තියෙනවා. එහෙම බලපුවාම පින්නතුනි කෑම වේල් ඉතින් මං හිතන්නේ 34000ක් විතර තමයි අපි කන ඇත්තේ. එතකොට බලන්න කොච්චර පුංචි කාලයක් දක්ම ජීවත් වෙන්නේ. මේ තරම් මේ මරණය ගැන කියන්නේ මේ මරණය නවත්තන්න පුළුවන්නේ මරණය මෙනෙහි කිරීමෙන්මයි. මරණය අමතක කිරීමෙන් මරණය නවත්තන්න බෑ. මරණය නවත්තනවා කියලා කියන්නේ යන්න කියමනේ. නිවන් දකින්න නම් මේ මරණය ඒකාන්තයෙන් අපි මෙනෙහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දවසක් බින්දිකාවකට කියන ගඩොලින් කරපු ආරාමයක් තියෙන විශාලා මහනුවර. මේ ආරාමයට ගියාම බුදුන් වහන්සේලා අටනමක් පතන වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ බුදුන් වහන්සේලාගේ මරණ පැත්තේ වැඩමවල කියලා. මේ ස්වාමීන් වහන්සේලට නාම පරිමයි ස්වාමීන් අපි මරණ පැත්තේ වැඩනවා. ඉතින් දැන් අර පන්ති කාමරයක ළමයින්ගෙන් අහන විදිහට බුදුරජාණන් වහන්සේ වහින්දා මේ නම කියන්න බලන්න කොහොමද මරණ පැත්තේ වඩන්නේ? ස්වාමීනි මම මරණ පැත්තේ වඩන්නේ එක දවසක් මට ජීවත් වෙන්න තිබුණ ප්‍රතිම තථාගත ධර්මය මෙනෙහි කරමි. මම එක දවසකට වඩා මගේ අපේක්ෂාවක් නැහැ. ඊළඟ කෙනාගේ මෙයාට මම දවසක භාගයක්. මේක මට වැඩි අපේක්ෂා තියාගන්න මොකද ඒ වෙනකොටත් මගේ මරණය වෙන්න පුළුවන්. ඒ විදිහට අතනම වෙන්නේ එක නමක් කිව්වත් මම පින්න පාපයක්. තව නමක් කිව්ව මම ඒ පින්න පාසෙන් දත් හතරවල් පහක් හයක් වෙනදෙනකොට තව නමක් අන්තිම දෙනම කිව්වා මම නම් ස්වාමීනි එක දත් පිටක් කන කාලේ එක දත් පිටක් වළඳන කාලේ මගේ මරණය වෙන්න පුළුවන් කියන සම්මාවෙන් කොමම ජීවත් වෙන්නේ අන්තිම නම කිව්වා ස්වාමීනි උඩට ගත් හුස්ම පහළට ගන්න කලින් මගේ මරණය සිද්ධ වෙයි කියන සම්මාවෙන් කොමම ජීවත් වෙන්නේ ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ලක්ෂණ දෙනවා. බුදුරජාණන් වහන්සේ අදාලා මේ අටනමකින් මුල් හය නමම මේ විභාගයෙන් අසමත්. මේකේ සමත් වෙන්නේ අර එක බත්තුදා වළඳන වෙලාවේ තුන මරණය සිද්ධ වෙයි කියන බිස්සුවක් උඩට ගන්න හුස්ම පහළට හෙලන කාලේ මරණය සිද්ධ වෙයි කියලා හිතන බිස්සුවක් විතරයි කිව්වා. මේකෙන් සමත් වෙන්නේ. එහෙමනම් පින්නතුනි අපි මේ මරණ සත්‍ය හොඳටම වඩනවා අඩුයි කියන එක අපටම තේරෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාारण පුතග්ජන කමේ හැටි කොහොමයි? උන්වහන්සේ තවත් සූත්‍රයක දේශනා කරනවා ආදානීය අක්ෂයන් හතර දෙනෙක් ඉන්නවා. ආදානීය කියලා කියන්නේ හොඳට පුහුණු කරපු අක්ෂය. මේ අක්ෂයන් හතර දෙනාගෙන් පළවෙනි අක්ෂයා ඒ අක්ෂයා බලා ගන්න කෙනා ඒ කෝටු අරගෙන කෝටු උස්සනකොට ඒ හෙවණල්ල ඡායාව දකින්නකොට එයා වැඩේ කරනවා. ගුටි කන්නේ ඒ තරම් එයා හිස්මිලා ඉන්නේ කෝටු උස්සනකොට මේ අක්ෂයා වේගෙන් දුවනවා. එයාට ගහන්න ඕනේ නැහැ. මේ පළවෙනි අක්ෂයා. දෙවෙනි ආගන්නාස්සාට එහෙම ඕක ඉස්සුවාට හරියන්නේ නැහැ. එයාට ඒ කෙවිත අරගෙන ඒ අස්සයා බලා ගන්න කෙනා අර ලොම්මල පොඩ්ඩක් ගාවන්න ඕනේ. දැන් බලන්න හරක් බලන අය අලි බලන අය අර කෙවිතෙන් පොඩ්ඩක් අර හැමේ ගාවනකොට උදුවනවා නැත්නම් ඒක කරන්න ඕනේ කරනවා. දෙවෙනි ආගන්නාස්සාට යාන්තම් ලොම්මල කෝටුවේ ඇමැද්දෙන්න ඕනේ කියලා එතකොට තමයි එයා වැඩේ කරන්නේ. තුන්වෙනි ලක්ෂයට එහෙම බෑ. තුන්වෙනි කාට පහරක් වදින්නම ඕන. පහරක් වදිනකොට තමයි එයා ඒ වැඩේ කරන්නේ. හතරවෙනි කෙනාට බාහිරට ගහලා හරියන්නේ එයාට සම්පූර්ණම ඇට කටුවටම වදින්න හිරුවටෙන්න දෙන්න ගහන්න ඕන. ඒක තමයි එයා වැඩේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්න ඒ වගේ පුද්ගල හතර දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. මම පළවෙනි ආගම්‍යක්ෂයාට සෙවණැල්ල වැටෙනකොට එයා වැඩේ කරන කෝටුවේ. අන්න ඒ වගේ තමයි පළවෙනි පුද්ගලයාට ආරං කියනවා අහවල් ගමේ මිනිස්සුත් මැරිලා. අහවල් ගමේ ස්ත්‍රියක් මැරිලා. මේ ආරංචි මාත්‍රෙන් මේ අවබෝධය කරා යනවා. අනයා මැරෙනවා මමත් මරණයටපත් වෙනවා. එහෙමනම් මේ විදිහට ඉඳලා හරියන්නේ නැහැ කියලා භාවනා මාර්ගයට යොමු වෙනවා. ප්‍රතිපත්ති කරන්නේ නැඹුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාारण හරියට පළවෙනි ආගන්‍ය අක්ෂයා වගේ. දෙවෙනි අක්ෂයාට එහෙම කායා මාත්‍රේ හරියන්නේ නැහැ ලොම්බල ගෑවෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දෙවෙනි පුජ්‍යලයාට එහෙම ඇහුවට හරියන්නේ එයාට පින්නතුනි කෙනෙක් මැරිලා ඉන්නවා දකින්න ඕනේ. කෙනෙක් මැරිලා ඉන්නවා දකින්නකොට එයා කල්පනා කරනවා මේ මාත් මැරෙනවානේ. මටත් මෙහෙම පෙට්ටියක ඉන්න වෙනවානේ. මම කවදා හරි මරණයටපත් වෙනවා කියලා අප්‍රමාදීව ප්‍රතිපත්ති මාර්ගයට නියැලෙනවා. භාවනාවකට නියම ධර්ම ධර්ම දේශනා නිරතුරුව අහන ප්‍රතිපත්ති කරන කොහොම හරි මේ සතර ගමන නවත්තන්න එයා වැඩ පිළිවෙල කෙරෙනවා. තුන්වෙනි පුද්ගලයා තුන්වෙනි අක්ෂරයට පහරක් වදින්නක අන්න ඒ වගේ තමයි තුන්වෙනි පුද්ගලයාට දැක්කට හරියන්නේ නැහැ. අපිට වගේ. අපි දැන් කොතරම් මල් ගෑරුවට යනවද නේද? නමුත් අපිට ඒක උත්තර ගානක් නැහැ. තුන්වෙනි පුද්ගලයාට පින්නතුනේ තමන්ගේම දරුවෙකුට වෙන්න ඕන. නැත්නම් තමන්ගේ අම්මට තාත්තට වෙන්න ඕන. තමන්ගේ බිරිඳට ස්වාමියාට වෙන්න ඕන තමන් බොහොම ආදරය කරන ළඟම කෙනෙකුට වෙන්න ඕන. ඔන්න ඒකට යාට දැනෙනවා. එහෙම අම්මලා අපට හම්බලා තියෙන ඕන තරම් තමන්ගේ දරුවා මැරිලා බොහෝම වේදනාවෙන් ඔය ආරාම කරා යනවා භාවනා කරන්න යනවා ඒ ශෝකේ නැති කරගන්න විවිධාකාර දේවල් කරනවා මේ එතකොට හිතට දැනෙනවා එහෙම අයින් වෙන ඕන තරම් මේ සමාධිය හොයාගන්න පුළුවන් හරියට තුන්වෙනි අක්ෂරය වගේ ඒකත් හොඳයි හතරවෙනි අක්ෂරය එහෙම හරියන්නේ නැහැ දැන් හතරවෙනි එක්කනට රස කටුවටම වදින්න ඕන තමන්ගේ සමීපම කෙනෙකුට උනත් එයාට දැනෙන්නේ නැහැ හතරවෙනි එක්කෙනාට පින්නතුනේ තමන්ටම වෙන්න ඕන. දැන් බලන්න සමහර අය ඉන්නවානේ මැරිලා ඉපදිච්ච මිනිස්සු. මැරිලා ඉපදිනා කියන්නේ ඒ තරම්ම පාද්ද වෙලා නැගිට මිනිස්සු ඉන්නවා. දැන් බලන්න හොඳටම පිළිකා හැදිලා. ඔන්න මරුණා මෙන්න මරුණා කියන තත්ත්වයට පත් වෙන ගොඩේන මිනිස්සු ඉන්නවා. ඒ අය කල්පනා කරන ඒ අපට කියලා තුනනේ ස්වාමීන් වහන්සේ මරණය මම දැක්කා. ඒත් දැකීම මට තියෙනවා. දැන් නම් මේ වගේ කිසිම වැඩක් නැහැ. මගේ පිළිසරණ මං හදා ගන්න ඕනේ කියලා මේ භාවනාවට යොමු වෙච්ච ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒකක් තමන්න ඒකක් වටිනවා. මොකද ඒකත් අත්මාදයක්. හැබැයි තුනතුන බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි තමන්ටම වෙලක් තීරණ කියලා තියෙනවා. එහෙම අත්දැකීම් බුදුන් වහන්සේලා හැටියට අපිට තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන්ටම විලක් තමන්ට දැනෙන්නේ නැත්නම් එයත් උන්වහන්සේ සූපාතපෙත් උපමාවක් වශයෙන් දේශනා කරනවා. ඒ සූපාවා තමයි දූර්වං. මේ බුද්ධ දේශනාව මම මේ කියන්නේ මගේ අදහසක් නෙවෙයි උන්වහන්සේ වචනෙන්ම කියනවා. තමන්ටම ඒ මරණය ඒ විදිහ අසාධ්‍ය තත්ත්වයකට පත් වෙලා තේරෙන්නේ නැත්නම් මහණෙනි එයාට එන්නේ බූරු ගණයට කියලා. මොකද එයාට ඒ තරම්වත් ප්‍රඥාවක් නැහැ. දැන් බලන්න මේ මිනිස්සු මේ සමාජය අපිට මුණ ගැහිලා තියෙනවා. එක මහත්තයෙක් එයාගේ පුතා මාත්‍යක බොහොම හිතවත්. එන්නේ තාත්තට පීකාවක් ලැබුණාම හැබැයි තාත්තා ධර්මයේ කියලාදී නෑ නමුත් දැන් අසාධ්‍ය තත්ත්වයටම ආවා. දැන් පිළිච් කියන්න ගියා. පිළිච් කියන්න ගියාම මේ මහත්තයා සංඝයාට වැඩි කැමති නැති වුණාට දැන් අසරණ වෙලානේ මගේ අල්ලගෙන පිළිස්සහනවා. දැන් අත අතහරින්නෙම නෑ බය වෙලා හොඳටම. ඉතින් මම ඒ වෙලාවේ අනිත්‍ය ලක්ෂණය කතා කරන්න ගියේ නෑ. මොකද මෙයා ධර්මයේ පුරුදු කරලා නෑනේ. මං කව මහත්ය බය වෙනවා මහත්යට කොහොම හරි සුවපත් වෙයි කියලා. ඒ ඇත්තටම පිළිතුරු తాවකාලිකව මේ මනුස්සයා සුවපත් වුණා. කොණ්ඩෙත් බින්දක්වත් තිබුණා කොණ්ඩෙත් ආවා. අන්තිමට දැන් මේ පුතා දවසක් ආරාමයට එක්ක පන්සලට එක් කරගෙන ආවා. ඉතින් මේ පුතාගේ ළමයෙකුත් වඩාගෙන දැන් මේ තාත්තා ඉන්න හැබට උදෝඩු පාටක්. ඉතින් මටත් අපටත් කියලා මම ළඟට ගිහිල්ලා දැන් කොහොමද ලෙඩේ තත්ත්වය? අපිට පස්සේ කොහොමද කියලා. මේ වෙලාවේ මහත්තයා හොඳට මූණ පුටු කරගෙන මම අතට ඒ ගැන කතා කරන්න එපා. ඒක අනවශ්‍ය දෙයක් නේ හාමුදුරනේ කියලා කිව්වා. මට ඒ වෙලාවේ සුදුම හිතුණා බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමන්ම නැරිලා ඉපදිලා දැන් තමන්ට තේරෙන්නේ නැහැ. ඒක තමයි මේ පුතග්ජන දුක් කමී තියෙන භයානක කම. එහෙමනම් පින්නතුනේ විශේෂයෙන්ම අපි හැමදෙනාම හිතට ගන්න ඕන මේ මරණය කියන එක ඒකාන්තයෙන්ම අප කරා ලං වෙනවා මොන වෙලාවෙද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉපදෙනකොට වෙනවා ඒවට අත්දැකීම් හැමෝටම තියෙනවා ඉපදිලා මාසින් දෙකකින් වෙනවා අවුරුද්දෙන් දෙකකින් වෙනවා අවුරුදු කලින් 10න් 15න් වෙනවා ඒකට පින්නතුනි විවස්තාවක් පැනවීමක් මෙන්න මෙච්චර කාලෙකින් නැරෙන මෙන්න මෙහෙම වෙනවා එහෙම එකක් නැහැ කොතන මැරෙයිද කොහොම වරලායිද මොකොත් කියන්න පුළුවන් කමක් නැහැ නේද එහෙමනම් මේ මරණය කියන එක අපි හැමදාටම පොදු ධර්මතාවයක්. එහෙමනම් මේ මරණය සිද්ධ වෙන වෙලාවේ අපිට සතුටින් මැරෙන්න පුළුවන් නම් අපිට සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. මම මේ කියන්නේ සුගතිය ලෝකවලට ගිහිල්ලා දිගින් දිගට මේ සතර ගමන යන්න කියන එක නෙවෙයි. හැබැයි සුගතියකට ගියේ නැත්නම් අපායකට වැටුණු තුන්තුනි ගොඩ එනවා කෙනෙක් මෙහෙදි නෑ. උදාහරණයක් හැටියට අපි තිරසං අපායට වැටෙනවා කියලා හිතන්න. තිරසං අපායට වැටුණොත් මම කිසිම සුමකේ බල්ලෙක් වුණා. මේ බල්ලා අවුරුදු 15ක් ජීවත් වෙනවා. අපි හිතමු එහෙම. අවුරුදු 15 තුලම මෝට කුසල් සිතක් පහළ වෙනවා. බල්ලට පහළ වෙන්නේ නැලුණ යතියමයි. කෑම බීම හොඳට ලැබෙනකොට ඇලෙනවා. Taman කැමති අය එනකොට බොහොම ඇලීමෙන් ඉන්නවා. Taman අකමැති අකමැති දේවල් වලට ගැටෙනවා. ත්‍රිසංගත ප්‍රකාට පහළ වෙන්නෙම ලෝභ දේශ මොහ කියන අකුසල මූලයක්. මුළු අවුරුදු 15ම ඔය සිටින්දි ඉඳලා ඊළඟ ජීවිතේ සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. බෑ. ඒකයි මේ සංසාර ගමන හරීම භයානකයි කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ අර කන කැස් බෑවා වියසිදුරෙන් මහත බලන වැඩ තමයි මනුෂ්‍ය ජීවිතයක් හදන එක. එහෙමනම් පින්නතුන් අපේ මේ ඉලක්කය සුගතිගාමී වෙන්න හදාගත්තොත් අපිට නිවනක් අපේක්ෂා කරන්න පුළුවන්. දුගතියට වැටුනොත් නිවනක් නෑ සතර දීර්ඝ ගමනක්. අනවරාග්‍ර ගමනක් කෙලවරක් නැති ගමනක් අපට යන්න සිද්ධ වෙනවා. ඒක තමයි ස්වභාවය. එහෙමනම් අපි සන්තෝෂයෙන් මැරෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි ඉගෙන ගන්න ඕන. සන්තෝෂයෙන් මැරෙන්න ගන්න ලොකු දෙයක් නේ. හැබැයි මේ දේශනාව කරලා තියෙන්නේ සරුවත් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අනුමත කරපු නිසා මේක බුද්ධ දේශනාවක් තමයි. පින්නතුල ගන්න සරුවත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශබ්දක්මකාරින් වහන්සේට අම්මා කෙනෙක් වගේ. ඒ තරම් පුදුම කරුණාවක් තිබුණා. ඉතින් දවසක් මුතුන් වහන්සේලා පිළිසක් කමතහන් අරගෙන කැලේකට ගියා භාවනා කරන්න. හැබැයි ඉතින් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. බොහෝ වහන්සින් භාවනා කළා සිත් සතින්ම නැවත සවැත් නුවර දිය ප්‍රාණයට මාවක් කෙලෙස් සහිතව. කෙලස් නැති කරලා නෙවෙයි කෙලස් එක්කමයි ආවේ. ඒ වෙලාවේ පරිස් ස්වාමීන් වහන්සේට තේරුණා මේ ස්වාමීන් වහන්සේලා තාම පුහුදුන් අය. කමකහන් ගත්තට වැඩේ හරි ගිහිල්ලා නැහැ. ඒ අයට තමයි පරිස් ස්වාමීන් වහන්සේ මේ දේශනාව කළේ. පරිස් ස්වාමීන් වහන්සේ වදාරනවා ආශිතුන් වහන්සේලාට නම සන්තෝෂයෙන් මැරෙන විදිය කියලා දෙනවා. මේ මාර්ගඵල ලබන්න නෙවෙයි. මාර්ගඵල ලැබීමේ දේශනාවක් නෙවෙයි. හැබැයි මේ දේශනාව මාර්ගඵලට බොහෝම උපකාරයි. මේ විචින්නහන්සලා පරිසතුට වුණා නම් අපිට සතුට මරෙන්නවත් අපිට මේ දේශනාව තුළින් පුළුවන් කියලා දැන් මේක අහගෙන ඉන්නවා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා සන්තෝෂින්දරෙන් දෝන නම් කරුණු හයක් ජීවිතේ සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙනම් මේ පින්නතුල්ලා වුණා කරුණු හයක් සම්පූර්ණ කරන්න ඕන සතුටින් මැරෙන්න නම්. හැබැයි එදා මේ දේශනාව සරියුත් ස්වාමීන් වහන්සේ කළේ විසුණු වහන්සේට. හැබැයි මම දන්නවා මම මේ දේශනාව කරන්න කාටද මේ ගිහි ජීවිත ගත කරන ගිහියන්ට. එහෙමනම් මේ දේශනාව අපි තෝරා බේරාගෙන බොහොම හොඳට ගලප ගන්න ඕන. අපි කාටත් මේ දේශනාව සාධාරණයි. නැත්තම් පින්නතුලට ඉතින් මේවා කොහොමද කරන්නේ ගියන් හැටියට කියලා. නමුත් පින්නතුල මේක තේරුම් ගැනීම අඩපාඩුවක් තමයි අපිට තියෙන්නේ. ඇත්තටම මට හිතෙනවා අපේ මේ ලාංකීය බෞද්ධයෝ වගේම බොහෝ මිනිස්සු විහිං අපායට එහෙම නැතුව මේ ධර්ම අන්තකාම ධර්මයක් නෙවෙයි. තුන්චි අවබෝධයක් අපට අවශ්‍යයි අවබෝධය නැතිකම මෙතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහියන් හැටියට මෙයාට සුවඳ විලුම් පාවිච්චි කරන්න පාස්ුවේ නැහනේ. හොඳට අඳින්න එපා කියලා කිව්වේ නැහනේ. දේවල් හදන්න එපා, දරුවෝ හදන්න එපා, වාහන ගන්න එපා. එහෙම දේශනා කරන්න පුළුවන්. නෑ. මෙතන තියෙන්නේ පින්න තුනේ අවබෝධයේ නැතිකම. අපේ අයට වරදින තරමම කියන්නද? වරදින්නේ ගයක් හදනවා. ගයක් නැත්නම් හදවට කමක් නෑ. හැබැයි හිතන්න ඕන මේ ගෙදර මේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි කියලා. අපේ අයට තියෙන ප්‍රශ්න තමයි ගෙදරට බැඳෙනවා. ගෙදරත් අරගෙනම යන්න තමයි බලාපොරොත්තු. ඔන්න වරදින් තැන. විරිච්ච කෙනෙක් නෑනේ. විරිඳක් ඉන්නවා. ඉතින් මේ ජීවිතේට විතරයි. ස්වාමීන් ඉන්නවා මේ ජීවිතේට විතරයි. මොකද අනානාදිමත් සංසාර විවිධ පුද්ගලයන්ට ස්වාමියා බිරිඳ වෙලා ඇත්තේ. ඉතින් මේ ජීවිතේට බොහොම කරුණාවෙන් ආදරෙන් කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ගෙනියන්නයි බලාපොරොත්තු. දරුවොත් එහෙම මුදල් එහෙමයි. යාන වාහන බලන්න අතහරින්න බෑ. හැබැයි තුන්තුන මොනම ධර්මයක් නැති බටහිර සුදු අයකට තියෙනවානේ. චක්‍රිතල බලන්න. ඒ අය ගියක් පරිහරණය කළා දරුවෝ හිටියත් මුදල් තිබුණා. මම ඒ අයගේ කොහොම හරි කියනවා නෙවෙයි. නමුත් අපේ අයට කරන් මේ අනුන්ට විදී අඥාන බඳීමක් නැහැ. මෙන්න මේ අවබෝධය ඇති කරගත්තම මරණකොට විමුක්ත කෙනෙක් නැහැ. මේ රට ගැන හිතන්න ඈත යන්න ඕනේ නැහැ. මේ රටේ හිටපු මහා ප්‍රාඥයෝ දේශපාලන ක්ෂේත්‍රයට ලොකු අය, ව්‍යාපාරිකයෝ ඊළඟට මහා ධනප්‍රිය අය ඒ කිසිම කෙනෙක් විමුක්ත දෙයක් නැහැ. ඉතින් එහෙමනම් අපිට පුතරක් පුළුවන් දෙන්නේ නැහැ. කියන්නේ බෑ. හැබැයි ගෙනියන්න පුළුවන් පිළිතුරු දන් දෙන්න විතරයි. අර ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ පහුගිය දවසක දෙබ්බඩි ලෝභයේ තියන අය තමයි දන් දෙන්නේ. මම ඒක කොහොමද කියලා. ඇයි ඉතින් ලෝභයේ තියන අයට උත්තර මේක ගෙනියන්න පුළුවන්. මට ඒක තේරුම් නැති වුණාම මහන්ත කියන ඇයි ඉතින් ලෝභයේ තියන අය දන් දෙන්නේ? නෑ. දන් දෙන අය තමයි මේක අරගෙන යන්නේ. ඒක අරගෙන යන කින්න උන්වහන්සේ අර විහිළුවට වැඩි ලෝභයක් කියලා කිව්වා. ඇත්තටම මෙතන බලන්න කොච්චර ගොඩ ගහලා තිබුණත් ඒක ගෙනියන්න බෑනේ. හැබැයි සංදේ කනාට පුළුවන් මේක අරගෙන යන්න. එහෙමනම් පින්නතුනි මේ අවබෝධය අපිට තියෙන්න ඕන. එහෙනම් බලමු සන්තෝෂු නැරෙන්න නම් සම්පූර්ණ කරන්න ඕන පළවෙනි කාරණය. කම්මාරාම හොතේ කම්මාරාමෝ කියලා කියන්නේ කෙලවරක් නැති වැඩවලින් අයින් වෙන්න ඕන. ඔන්න එක. ඒකට ජීවිතේ කාලයක් තියෙනවා. ඒ කාලය වෙනකොට පින්නතුනේ අර ඔළුව වැඩ කෝටියක් තියාගෙන ඉන්න කෙනෙකුට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා අර යුතුයකම තියෙනවා මේ යුතුයකම තියෙනවා අර ව්‍යාපෘති අර ව්‍යාපාරය තියෙනවා දැන් බලන්න සමහර අය ඉන්නවා වයසට ගිහිල්ලත් වෙන කෝටියක් ඔළුව වැඩ. ඉතින් වැඩ ගොඩක් තියෙන මිනිස්සුන්ට සම්පූර්ණයෙන් මැරෙන්න බෑ. දැන් මේක කියන්නේ මේ වැඩ නොකර ඉන්න කියන එක නෙවෙයි. අපි වැඩ කරන්න ඕන. හැබැයි අපේ ජීවිතේ සලස්මක් තියෙන්න ඕන. සලස්මක් නැතුව මුතුනේ අපිට සතුටින් මැරෙන්න හම්බෙන්නේ නැහැ. එහෙමනම් අපේ ජීවිත අපි සැලසුම් කරගන්න ඕනේ මෙන්න මේ කාලය වෙනකොට අපි මෙන්න මේ විදිහට මම කියන්නේ අපේ ජීවිත අපේ මරණය හිත වෙන්නත් පුළුවන්. නමුත් අපේ ජීවිතේ සලස්මක් වෙන්න ඕනේ. සලස්මක් නැති වුණොත් කවදාවත් සන්තෝෂෙන් මැරෙන්න බෑ. දැන් බලන්න සමහර මිනිස්සුන්ට මොන තරම් වැඩද? ඒක ඉවරයක් නෑ. දැන් බලන්න අපේ මේ ශරීර කූඩේ උනත් මේක යන්ත්‍රයක් වගේ හිතන්න මේ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න නම් මේ දුවන මැෂින් එක නවත්තන්න තියෙන්නේ වාහනයක උනත් ඒක යාන්ත්‍රණය හොයන්න පුළුවන් දුවන කමක් බෑ මැෂින් එක නවත්තලා ඉන්න යාන්ත්‍රණය ගන්න. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ යථාර්ථයේ තේරුම් ගන්න නම් ටිකක් විවේකයේ පදමේ කරන්න ඕනේ. දුවන මැෂින් එක යාන්ත්‍රණය කරන්න බෑ. ඒ වගේ තමයි අපේ ජීවිතයේ යථාර්ථය දකින්න නම් මේ වැඩවලින් ටික ටික ටික අපි අයින් වෙන්න ඕන. විශේෂයෙන් විචුන්හන්සල හැටියට විචුන්හන්සල උනත් පංචලක් උනත් හදන්න දිගටම සුලබුණොත් අපවත් වෙනකන් ඔය වැඩේම තමයි. ඒක තමයි හැටි. මේ මාර ඉස්සරහට අපේ නීති වල ලොකු සාමහන්සලවා මාත්‍රශ්‍රී ඥානාරාම ලොකු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නමකට දෙස්තාව අවවාදයක්. මහන්සිය කියලා තුන මේ ස්වාමීන් වහන්සේ නම පටන් ගන්න ඕනම වැඩක් හරියනවා. දැන් කේන්දර බලන්න ගත්තොත් ස්වාමීන් වහන්සේ නම අංක 1 දෛවඥා. ඇත්තටම පටන් ගත්තොත් ඒත් තමයි ඉහළට යනවා. ඕන දෙයක් ආම්බුර කෙනෙක් පටන් ගත්තොත් හරියනවා. හැබැයි මහන්සිය කියලා කියන මහානකම හැර කියලා. අනිත් අද කොහොම හරියන හැබැයි මහානකම නම් හරියන්නේ ඒ නිසා ඔය වැඩවලින් අයින් වෙලා මහානකම හරියට කරගන්න කියලා. එහෙමනම් පින්නතුනේ ගිහියෝ පැවිද්දෝ කියලා අමතු ලොකු වෙනසක් කෙසේකත් අපි හැමෝම මේ සත්‍යෝනේ. එහෙමනම් මේ පින්නතුන්ලාට මේ දේශනාව ඇත්තටම බලපානවා. පැවිද්දා කියලා කියන්නේ හරියට අර දලබුවා විකාශනයේ සමනලයක් කියලා කියන්නේ. ඉතින් පැවිද්ද කියලා කියන්නේ සමනලයක් වගේ. ඒකෙම කොටසක් තමයි මේ ජීවිත ගත කරන මේ අත්ත. එහෙමනම් මේ පින්නතුල්ලා අපට මැරෙන්න ඕන නම් ඔය කෙල්ලවරක් නැති වැඩවලින් ටික ටික අයින් වෙන්න ඕන. ඒ අපි වැඩ කරන්නේ අපි වැඩ කරන්න පින්නතුන් අපි ජීවත් වෙන්න මොකක් හරි වැඩක් කරන්න දෙන්නේ. ඊළඟට අපි වැඩ කරන්නේ කවුරු හරි අපිට ආරාධනාවක් කළොත් මේ වැඩේ කරලා දෙන්න කියලා අපි වැඩ කරනවා. ඊළඟට ඊළඟට පින්නතුන් අපි වැඩ පිළිස වැඩ කරනවා. වැඩ පිළිස වැඩ කරනවා කියලා කියන්නේ මොකක්ද? නිකන් ඉන්න බෑ. වත්තට ගියොත් වැඩ කුරුකු ගන්නවා. කුස්සියට ගියොත් මේ මුත්‍රාංගය අපකට ගායනවා. අර වැඩ නැතුව බෑ. එහෙමනම් වැඩ වලින් අයින් වෙලා සිහිය දිනු කරන්න පෙළඹෙන්න කියන එකයි සරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ. එමනම් මේ පින්නතුල්ලා මේ ජීවිතයේ සලස්මක් අනුව කටයුතු කරන්නට ඕන මේකෙන් අදහස් කරන්නේ ජීවය දරවලට ගාගන්න එපා. ව්‍යාපියා ගන්න එපා. සුදුසුදු ඉන්න එපා කියන එක නෙවෙයි. ඒ දේවල් කරන්න ඕන. අර ඔළුවට බරක් දෙන දේවල් වයසට ගියාම ඒ වැඩවලින් අපි අයින් වෙන්න ඕන. දෙවන කාරණේ තමයි මත්සාරාම වෘත්ති. ඔන්න සතුටෙන් මැරෙන්න බෑ කියනවා තොර තෝන්තියක් නැතුව කරන කතාව තියෙන කෙනාට. කතාවට ඇබ්බැහිච්ච මනුස්සයාට සන්තෝෂෙන් මැරෙන්න බෑ කියනවා. දැන් බලන්න පින්නතුන මේ කතාව කියන එක හරියම භයානකයි. කතාවෙන් පින්නතුන කටින් කෙලස් කරන විදිහ හොයන්න බෑ. දැන් අපි කය සංවර කරගන්න බෑ තියෙන්නේ නේද? හැබැයි වචනේ සංවර කරගන්න හරිම අමාරුයි. බලන්න අපේ ජීවිත ගත්තාම අපිට වැඩියෙන්ම ප්‍රශ්න තියෙනවා කියන කට නිසා නේද බුදුරජාණන් වහන්සේ විනය පිටකේ අපට උපේත දඬුවම් පනවලා තියෙනවා වැරදි කරපුවහම ඒ දඬුවම් වල පින්නතුනේ බරපතලම දඬුවම් පනවලා තියෙන කටට ඒ මොකක්ද ඒ දඬුවම බ්‍රහ්ම දණ්ඩය දැන් බලන්න සාමාන්‍යයෙන් ගෙදරක උනත් ස්වාමයා බිහි දරුවන් අතර තරහක් ඇති වෙනවා සමහර තාත්තා දරුවෙකුට ගහන්න පුළුවන්. ඒක ඒ වෙලාවට ඉවරයි. අද තාත්තා දරුවෙක් එක්ක මාස ගාණක් කතා කරන්නේ නැත්නම් දරුවට ඉන්න පුළුවන්. ඉතිවරින් නම් අමාරුයි. අර බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දණ්ඩමේ දුන්නේ මේ කතාව නවත්තන්න කාටද දුන්නේ? කන්න සම්මානට. සම්හාම්දුරන්ට මොනවා වාදී කළ පිළිගත්තේ නැහැ. අන්තිමට ධර්ම දණ්ඩමෙන් තමයි දමන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රියන් තමයි කනනාසේ දිව ශරීරේ මේවට පින්නතුන උපේක උපමා දීලා තියෙනවා. ජීවිත දීලා තියෙන උපමාවක් අද ඒ වචනේ අහපුවම අපිට තේරෙන කොච්චර දහානකද කියලා. දිවතන් වහන්සේ දීපු උපමාව තමයි කෙටේරිය. කෙටේරිය කියනකොට අපිට බය හිතෙනවානේ මේ ඇට නැති දිවට උන්වහන්සේ කෙටේරිය කියලා නම් කළේ. එහෙමනම් පින්නතුනි මේ වචනේ අපි පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන. සම්පතිකාණං විතරේ ග්‍රම් කරණිය. මහන් එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න එක්කම සත්‍ය වෙන්න ඕනි. නැත්නම් ධර්මයේ විතරක් කතා කරන්න ඕන. එහෙමනම් මේ පින්වත් හැම දෙනාම හිතට ගන්න මේ වචනේ පාලනය කරගන්න. වැඩියෙන් අපට ප්‍රශ්න වෙන්නේ මේ කට නිසා මේකට තුන හොඳම දේ තමයි අවශ්‍ය දේ කතා කරලා නිස්සද්ද වෙනවා හරි. අනවශ්‍ය දේවල් කතා නොකර අවශ්‍ය දේ පමණක් අපි කතා කරන්න පුරුදු වෙන්න ඕන. දැන් බලන්න මේක පුදුම අත්දැකීමක්. අපි මත්තතරට පුරුදු වෙච්ච කෙනාට කියන මෙයා මේ මතට පුරුදු පුරුවලා මේ කුළු බොන්න පුරුදු වෙලා ඒකට අත්දැකී වෙලා කියලා. පින්නතුනේ කතාවත් එහෙම තමයි. කතාවට අත්දැකීච්ච කෙනාට මේක නැතුව බෑ. සාමාන්‍ය කතාවට ඇදෙන්න කෙනා මරණාසන්න වුණත් පණ අබෝධාරි කතා කරන්න තමයි බලන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා සන්තෝෂෙන් මරෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ වර්තනය පාලනය කරගන්න ඕනේ. සීලවන්ත වෙන්න තියෙන හොඳම දේ තමයි අවශ්‍ය දේ කතා කරලා මිච්ඡද්දෝනේ. දැන් බලන්න ශික්ෂාපදවල ආදි වර්තමක සීලේ පිසුනා වාචා පරුසා වාචා සම්පත්තලාපා එතකොට බලන්න පින්නතුන දැන් අර බොරු කියන්නේ කියන ලොකු දෙයක් හැබැයි කේලමක් කියන එක අපිට ගන්න ඕන කේලම් කියන්න තියෙන්නත් ඕන ඊළඟට පරුස වචන කියන්න තියෙන්නත් ඕන ඊළඟට පින්නතුන අමාරුම දේ තමයි හිස් වචන දැන් බලන්න ආයතන වල හිස් වචන කොච්චර කතා කරනවද ඒක මහත්කම දැසක් මට ඇවිල්ලා ඉතින් ස්වාමීන් වහන්සේ අපේ ආයතනයේ යනවා මේ චාරිකා ට්‍රිප් යනවා. සමහර දවස්වල මට සල්ලි නැති වුණා මම යන්නේ නැහැ. හැබැයි අපේ ආයතනයේ කට්ටිය මම නැතුව ට්‍රිප් යන්නේ නැහැ. මම ඒ මොකද කියලා. නෑ ඉතින් මම නැත්තම් මම යන්න බෑ කියලා සල්ලි දාලා හරි මාව එක්කනවා. ඉතින් මම මහත්යට විශේෂත්වය මොකක්ද? නෑ ඉතින් මම අපේ ඇවිල්ලා සැදෙන්න කිව්ව විශේෂ විහිළු කතා කරනවානේ. එතකොට බලන්න පින්නතුනේ සම්පත්තලාපා සල්ලි දීලා යනවා. හැබැයි මේ ධාර්මික ධර්ම කතා කරන කෙනෙක් එහෙම කරනවා. නෑ. සමාධි අනුග්‍රහය තියෙන අනිත් පැත්තට. හොඳ පැත්තට අනුග්‍රහය අඩුයි. ඒ නිසා අපි මේ ප්‍රතිපත්ති පුරනවා කියලා කියන්නේ පින්නතුනේ උමුගම් බලා යනවා. එහෙම නැත්නම් උදේ ප්‍රතිපත්ති පුරන්නේ නෑ. මේක අමාරුයි. නමුත් අමාරුවෙන් අමාරුවෙන් හරියට මේක ටික ටික පුරුදු කරන්න ඕන. එහෙමනම් කතාවෙන් ටික ටික දැනෙන්නලා කතාව අඩු කරන්නේ ඇත්තට හොඳයි. ලෝකයා ඕන දෙයක් හිතාගත්තා. නමුත් අපේ තනතුරු අපි හදාගන්න ඕන. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනේ නිද්ධාරාමෝ හෝති. නින්දට විදි වෙලා නම් නින්දට ඇබ්බෙන වෙලා නම් එයාට සන්තෝෂෙන් මැරෙන්න බෑ කියනවා. දැන් ඔය ත්‍රිසංගත සත්තු ගත්තාම තිස් ගොඩාක් නිදාගන්න එක කරන්නේ. භවාංග සුත්තලින් ඉන්නේ. එහෙම අයට පින්නතුන සුගති ගාමී වෙනවා කියන එක ලේසි නෑ. එහෙමනම් සාමාන්‍යයෙන් මේ නින්ද කියලා කියන්නේ කාලේ කාදමීමක් නෙවෙයි. දැන් බලන්න අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 50ක් මට නිදාගන්න එකද කරන්නේ. සාමාන්‍යයෙන් පැයට ඊළඟට දවල් කාලවම ඔක්කොම ගත්තාම ඒක අපි ජීවත් වෙන්නේ අවුරුදු 50යි. ඒකෝර දැන් බලන්න හොඳට හිතලා නින්ද අපිට යම් ප්‍රමාණයකට අවශ්‍යයි. නිගා නිදාගත්ත කාලයේ තුමතුන මරණ වගේනේ. කිරණ කිසිම දෙයක් නැහැ. එහෙමනම් අපි ටික ටික නින්ද අඩු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ නිදා ගන්නවා කියලා කියන්නේ කාලේ කාඩමීමක්. එහෙනම් පින්නතුනි මේ නිදා නොනිදා නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි සරියත් මහ රහතන් වහන්සේලා දාරන්නේ නොනිදා පිළිය දිනු කරා. දැන් ඇත්තටම පිළිය දිනු කරනවා කියන වචනේ ගැන අපි කතා කරන්න ඕන. භාවනා කරනවා කියලා කියන්නේ සිහිය දිනු කිරීම. සතිපට්ඨාන සූත්‍රය ගත්තාම ඒක හොඳට තේරෙනවානේ. බුදුරජාණන් වහන්සේ වදාරන මේ සතිපට්ඨාන හතර යම් කිසි කෙනෙක් හොඳට පුරුදු කරනවා නම් දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන්. මොකක්ද මේ සතර සතිපට්ඨානවල තියෙන විශේෂත්වය? 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කිසිම ධර්ම කොටසක උහු ප්‍රකාශයක් කළා නැහැ. වගකීමක් බාර අරගෙන නැහැ. මගේ ශ්‍රාවකයන්ට මම පොරොන්දු වෙනවා මේ සතර සතිපට්ඨාන හරියට වැඩුවොත් දින 7කින් උනත් rahat වෙන්න පුළුවන්. බුද්ධ දේශනාව වෙනස් වෙන්නේ වෙනස් වෙලා නැහැ. එහෙනම් මෙතන මොකද්ද තියෙන්නේ කියන එක අපි විශේෂයෙන් බලන්න ඕනේ. පින්නතුනි සතිපට්ඨාන සූත්‍රය මම අකුරෙන් අකුර අට කතාවක් සහිතව හොඳට බලලා තියෙනවා. ඒ වගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ මේ සූත්‍ර දේශනා පිළිබඳ ගොඩක් කරුණු ඉගෙනගෙන තියෙනවා. අධ්‍යක්ෂයන් තියන අයගෙන් ගොඩාක් මේ පිළිබඳව අපි අහලා තියෙනවා. පින්නතුනි මේ දේශනාවේ තියෙන එකම දෙයයි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. කායානුපස්සන කියන්නේ කය පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. මොකටද? අවබෝධ කරගන්න. විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ අවබෝධ කරගන්න වේදනාන් පස්සනා. සිත පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ අවබෝධ කරගන්න. ඒ වගේම ධර්මතා පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ අවබෝධ කරගන්න. සතිපට්ඨාන. සිහිය පිහිටුවීම. එහෙමනම් පින්නතුනේ මේ බුද්ධ ශාසනයම එක වචනයකින් කියනවා නම් ඒ තමයි සිහිය. ඒ නිසා අපි භාවනා කරනවා කියලා කරන්නේ ඇත්තටම සිහිය දිනු කරන එක. එහෙමනම් නොනිදා සිහිය දිනු කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඊළඟට හතරවෙනි එක තමයි ඝන සංගමිකාරාමෝ හොති. ඝන සංගමිකාවේ කියලා කියන්නේ අපේ විශේෂයෙන්ම මේ සිංහල අයට පුරුදු පුරුද්දක් තියෙන අපේ මිනිස්සුන්ට එකට ඉන්න ඕන අර කුරුල් යනවා කියන්නේ. එකට ඉන්න තියෙන පුරුද්ද ටිකක් අයින් කරගන්න ඕනේ. අර පැමිණි වන්න වගේ දරුවෝ මුණුබුරෝ මහත්තයා මිනිබිරිය ඔක්කොම වට කරගෙන ඉඳයි කැමති. හැබැයි එහෙම හිතියට මැරෙන්න වෙන්නේ කොහොමද? කන්නේ. ඕනම දෙයක් තුන්නතනේ එකපාරම පුරුද්ද ඒක කරන එකද දෝෂ නැත්නම් ක්‍රමානුකූලව කරන එකද දෝෂ ක්‍රමානුකූලව නවත්තන එක දෝෂ එකපාරම දෙයක් නවත්තන්න අමාරුයි එහෙමනම් දැන් මරණ වෙලාවේදී සමහර කෙනා හරි මං ඒ වෙලාවට හිත හදාගන්නම්කෝ මමනේ හිත හදාගන්නේ කියලා කියනවා. එහෙම හදාගන්න බෑ. මේ ජීවත් වෙලා ඉන්න කාලය අපි මේකට පුහුණු වෙන්න ඕන. එහෙමනම් ටිකක් මේකීව ඉන්න පුරුදු වෙන්න ඕන. මේ කරත්තටම ඉන්න පුරුදු වෙන්න හොඳ නෑ. ඝන සංගණිකාවේ කියලා කියන්නේ අන්නෝතිකට පොඩියට ඉන්න තියෙන කැඩක්ක. හැබැයි සරියත් මහරහතන් වහන්සේ වදාරනවා අර කඳුනා වගේ ඉන්න ඕනේ. අර එක එකංගක් කියන සතෙක් ඉන්නේ. ඒ සතා කනුවෙන්න තමයි ඉන්නේ. අන්න ඒ වගේ ඉන්න කියනවා. පසෝ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ මෙන්න මේ සතාට. එහෙනම් අපි ටිකක් පොද කලාවේ ඉන්න පුරුදු වෙන්න ඕන. පස්වෙනික තමයි සංසංගාරාම හොති. සංසංගාරාමයේ කියන්නේ ජන සංගමිකාව ළඟින් යනවා. හැබැයි සංසංගාරාමයේ කියන එක අර සංසර්ගයෙන් ඉන්න තියෙන කැමැත්ත. ඒ කියන්නේ දකින්න කැමැති, අහන්න කැමැති, ඒක කියන දර්ශන සංසර්ග, සමන සංසර්ග, සමුල්ලාප සංසර්ග, ආය සංසර්ග මේ විදිහට මේක වර්ගීකරණය වෙනවා. සංසර්ගය කියලා කියන්නේ තුනතුන දකින්න හරිය කැමැති Tamanda සමීපය. දවසක් අපි භාවනාවට ස්ථානක සම්බන්ධ වුණා. ඒ ගිහි පැවිදි හැමෝම මේ භාවනා පන්තියට සම්බන්ධ වුණා දින ගණනාවක භාවනා වැඩසටහන. එතන සම්පූර්ණයෙන්ම තහනම් පොත් බලන්න තහනම් කතා කරන්න තහනම්. දවසක් අපිත් එක්ක භාවනාවට වාඩි වෙච්ච මහත්තයෙක් මම දැක්ක පොතක් බලන හොරෙන් හොරෙන්. මං ගිහිල්ලා කිව්වා දැන් ඔයාට බැන්න හම්බ වෙයි ඔක දැක්කොත්. මගේ දිහා බොහොම අනුකම්පාවෙන් බලලා මේ මහත්තයා කියන අනේ ස්වාමීන් වහන්සේ පොතක් නෙමෙයි මේ පොත පොතක්. Tamange ගෙදර බැරි මුලුගුරන් පොත බලනවා. කාය ආරෝප. ඉතින් මෙහෙම අයට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. බෑ. ඊළඟට සවන. ගෙදර එළියට ගිය ගමන් ගෙදර හඬ එන්න මොකක් හරි දුරකථනයෙන් කතා කරලා ඉතින් මම ආව නැත්නම් කියන එක හොඳයි. හැබැයි ඒකට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. ඉතින් ඒවත් ඉතින් එක්තරා සංසර්ග තමයි. මේකට අල්ලාහ් සල්ලාහේ දෙන්න තියෙන කැමැත්ත. මේ වගේ නයින් වෙන්න ඕන. මොකද අපිට පින්නට මේ ගමන යන්න තියෙන තනිය. ඊළඟට අවසාන එක තමයි දැන් කාල වේලාව ඉක්මන නිසා මම මේ බොහොම කෙටියෙන් කියලා දෙන්නේ. අවසාන එක තමයි ප්‍රපංචරාමෝ හෝති. ප්‍රපංච කියලා කියන්නේ නම් සංහා දිට්ඨිමාන වලට. සංහා දිට්ඨිමාන තුන් නිවන් දකින්නකම් අඩු කරන්න බෑ. හැබැයි අපි ටිකක් තරමක් දුරට මේ තියෙන සංහාව මේ 아무තු දෘෂ්ටි ඊළඟට පිළිතුරු මාන්නේ ටික ටික අඩු කර ගන්න ඕන. හැබැයි අර මුලින් කියපු පහ අඩු කර ගන්නවා නම් තණ්හා විත්තිමාන ටික ටික අඩු කර ගන්න පුළුවන්. ඒ කාරණාය සම්පූර්ණ කර ගන්න පුළුවන් නම් සරියුත් මහරහතන් වහන්සේ වදාारण සන්තෝෂෙන් මැරෙන්න පුළුවන්. අර ධම්මාරාමයේ තියෙන ධර්මයට අපි ලැබෙන්න ඕනේ. දැන් බලන්න ධම්මාරාම කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තව මාස තුනකින් පිරිනිවන් පානවා කියලා ඒ ආය සංස්කාරය අපහැරියා මේක ප්ලවුමින්මක් වගේ විචුන් වහන්සේලා කරගියා. බොහෝදෙන ස්වාමීන් වහන්සේලා දැන් තැන් තැන් වල දුන් කල්පනා කරන කවුද මේ තාපනේ මකට බාරගන්නේ අපේ ගුරුවරයා කවුද ඒ අද වගේ තමයි දැන් තැන් තැන් වල එකතු වෙලා කතාව. ධම්මාරාම හාමුදුරුවෝ කල්පනා කළා කවුරුන් මාපිටින් පරිවර්තන වහන්සේ පිරිනිවන් පානවා. මම තාම පොහොදුන්. උන්වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම නිවන් දකින්න කියලා උන්වහන්සේ වැඩේ පටන් ගත්තා. කම්මාරාම කියන්නේ වැඩ වලින් අයින් වුණා. දස්සාරාම කතාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා. ඊළඟට නිදා ගන්න නැතුව භාවනා කළා. ඊළඟට තියෙන තුන සංසාරයේ පිළිස එකතු වෙලා ඉන්න තැනට එන්නේ නැහැ. අර ඝන සංගමිකාවට එන්නේ නැහැ. ඊළඟට සංසර්ගාරාමෙන් අයින් වෙලා ප්‍රපංච වලින් අයින් වුණා. ඉතින් මේක දැක්ක පොදුන් වික්ෂුන් වහන්සේලා ධම්මාරාම හාමුදුරන්ට දොස් කියන්න ගත්තා. මේ ධම්මාරාමක කිසි ගාණක් නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවන් පානවා. මෙයා හරි ආත්මාර්ථකාමී කිසි පපුවක් නැහැ කියලා කිව්වා. කොහොමද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟටම කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ කරන ගියා. කියවන් වහන්සේ පිරිනුවන් පානවා කියලා අපි දුකින් ඉන්නවා. මේ විශ්වයට කිසිම ගාණක් නැහැ. ධම්මාරාම ස්වාමීන් වහන්සේ බොහොම සංසුන් වැඩකට බැලලා අනේ ස්වාමීනි. එහෙම දෙයක් නන්නේ. ඔබ වහන්සේ පිරිනුවන් පානවා කියන ආරංචිය ඇතුණාම මම කල්පනා කළා මගේ සරුවත්යන් වහන්සේ පිරිනුවන් පාන්ට කලින් මම නිකලස් වෙනවා කියන අදිස්ථානයෙන් මම වැඩ කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ සාධනාව පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් පිළිතුරු ධර්මයේ තුලින්මයි. බාහිරින් බුදුරජාණන් වහන්සේ දැක්ක කුසලයක් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මාව දකින්න ඕන මා දෙසා වදාළ ධර්මයේ තුලින්මයි. එහෙමනම් පින්නතුනේ මේ කාරණා හය ජීවිතේ කවදාකවත් අමතක නොවන හැටියට මතක තියාගන්න ඕන මේ කාරණා හය ජීවිතයට ගලපගත්තොත් අනිවාර්යයෙන්ම තුනතලාට සන්තෝෂයෙන් මරණයටපත් වෙන්න පුළුවන්. මේ ප්‍රපංච කියන සුගෙන ඉතිරිකන්න එපා. මේගොල්ලෝ දෙක පාරම කොහොමද තණ්හා දික්තිමාන නැති කරන්නේ කියලා නැති කරන්න කියලා කියනවා නෙවෙයි. නමුත් අර තියෙන මහා ඇලීම් ගැටීම් ඒවෙන් ටික ටික අයින් වෙලා බොහොම සාමකාමීව හිත පවත්වන්න පුළුවන් නම් ඒ ඇති. එහෙමනම් පින්වත් හැම දෙනාටම සන්තෝෂයෙන් මැරෙන්නට මේ දේශනාව ඒකාන්තයෙන් උපකාර වේවා ඒ වගේම අපේ ඉලක්කය වෙන යමා මහ නිවන දක්වාම මේ කාරණා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන යථාර්ථේ කරා යන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නවා ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං අරන්ති සතු සතු සතු ඒතුම් සතරම දේශනා පවත්වවදාළ තලවතුපුද ශ්‍රීඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද විරහවත්තේ පඤ්ඤාශ්‍රී ගෞරවනීය ස්වාමීන් වහන්සේට පවච්චරාත් කාලයක් මෙවැනි ප්‍රශාසනික කටයුතු නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.